ධර්මානුශාසනාව සුපින්තුනි අද ධර්මානුශාසනාව සිදු කරන ගෞරවනීය දේශකයන්න් වහන්සේ මහව ඉපලෝගම ශ්‍රී බෝධිරුක්කාරාමාධිකාරී ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයේ පීඨාධිපති දර්ශන ශූරී මහාචාර්ය පූජනීය මොරකොල්ලාගම උපරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ සුපින්තුනි අද ධර්මානුශාසනාවේ මාතෘකාව ඉත්ත ධම්ම සූත්‍රය ඇසුරෙන් වන ධර්මානුශාසනාවයි ධම්මස්සවන කාලෝ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 කතමේ දස භෝගායිත්තා කන්තා මනාපා දුල්ලභා ලෝකස්මි වන්නෝ ඉත්තෝ කන්තෝ මනාපෝ දුල්ලභෝ ලෝකස්මි ආරෝග්‍යං ඉත්තං කන්තං මනාපං දුල්ලභං ලෝකස්මි සීලං ඉත්තං කන්තං මනාපං දුල්ලභං ලෝකස්මි බ්‍රහ්මචරියං ඉත්තං කන්තං මනාපං දුල්ලභං ලෝකස්මි නිත්තා ඉත්තා කම්තා මනාපා දුල්ලභා ලෝකස්මි බාහු සච්ඡං ඉත්තං කන්තං මනාපං දුල්ලභං ලෝකස්මි පඤ්ඤා ඉත්තා කන්තා මනාපා දුල්ලභා ලෝකස්මි ධම්මා ඉත්තා කන්තා මනාපා දුල්ලභා ලෝකස්මි සංඝා ඉත්තා කන්තා මනාපා දුල්ලභා ලෝකස්මි සාදු සාදු සාදු ධර්මස්වනාබිලාෂී වාසනාවන්ත කාරුණික පින්වත්නි අද මේ අවස්ථාවේ මේ දේශනා කරන ධර්ම දේශනාව සඳහා මම මාතෘකා කරන්ට යෙදුනේ සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ ආකංකේය වග්ගයේ සඳහන් වෙන ඉත්ත ධම්ම කියන සූත්‍රය මේ සූත්‍ර දේශනාවේදී අපේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ඊ타මත්ව වැදගත් ධර්මකාරණාවන් 10ක් දේශනා කොට වදාලා. ඉෂ්ඨ කියන වචනේ තේරුම පින්නතුනි අපි තමන්ගේ ජීවිතේ ළඟා කරගන්නට තමන්ගේ ජීවිතය ඉෂ්ට සිද්ධ කරගන්නට එවැගේම සාක්ෂාත් කර ගැනීමට අපේක්ෂා කරන කාරණාවයි. එතකොට යම්කිසි පුජ්‍යලයේ තමන්ගේ ජීවිතය සාර්ථකත්වයට පත් කර ගැනීම සඳහා මේ ලබාගත් මනුස්ස ජීවිතය සැබෑවටම මනුස්ස ජීවිතයක් බවට පත් කර ගැනීම සඳහා මේ ලබාගත් මනුස්ස ජීවිතය අර්ථ සම්පන්න මනුස්ස ජීවිතයක් බවට පත් කර ගැනීම සඳහා අපි අපේ ජීවිතේ යම් යම් සාර්ථකත්වයන් අපේක්ෂා කරනවා. අන්නේ ජීවිතයේ සාර්ථකත්වයේ ළඟා කර ගැනීමට ලබාගත් මනුස්ස ජීවිතයේ සැබෑ මනුස්ස ජීවිතයක් බවට පත් කර ගැනීම සඳහා උපනිශ්‍රය වන තමන් කැමැති ඉෂ්ට සිද්ධ කර ගැනීමට අපේක්ෂා කරන කාරණාවන් 10ක් අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ඉත්ත ධම්ම කියන සූත්‍රයේ දේශනා කොට වදාලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්නතුනි දසීමේ භික්කවේ ධම්මා ඉත්තා කන්තා මනාපා දුර්ලභා ලෝකස්මි මෙන්න මේ කියන කාරණාවන් 10 ඉෂ්ට වූද කාන්ත වූද මනාප වූ දෙයක් වුණාට ඉෂ්ට සිද්ධ කර ගැනීම සඳහා ඊටමත් දුර්ලභයි අපි අපේ ජීවිතයේ යම් යම් සාර්ථකත්වයන් ළඟා කර ගැනීම සඳහා අපි කැමති වෙන අපි අපේක්ෂා කරන අපි බලාපොරොත්තු වෙන එවැගේම අපි ඊ타මත්ම ඕනෑකමින් ඒ සඳහා ක්‍රියාත්මක වෙන ස්වභාවයක් අපේ ජීවිත තුල තිබෙනවා. නමුත් Taman කතරම් උවමනාවෙන් අපේක්ෂාවෙන් ක්‍රියාත්මක කළත් කටයුතු කළත් ඒ කාරණාවන් Tamanගේ ජීවිත ළඟා කර ගැනීම ඊ타මත්ම දුර්ලභයි. නමුත් යම්කිසි පුජ්‍යලයේ කල්පනා කරනවා නම් Tamanගේ ජීවිතයේ කෙසේ හෝ මේ කියන ධර්මයට අනුව ධර්මානුකූලව සාර්ථක කරගන්න ඕනේ කියලා අපේක්ෂා කරනවා නම් අනේ තැනැත්තාට දුර්ලභ කාරණාවක් වුවත් ඒ තමන්ගේ ජීවිතයට ළඟා කරගන්න පුළුවන්කම තිබෙනවා. එනිසා මේ ලබාගත් මනුස්ස ජීවිතයේ පින්නතුණි හැම කෙනාටම සාර්ථක මනුස්ස ජීවිතයක් බඩපත් කරගන්න පුළුවන්කමක් නැහැ. දුර්ලභ වූ මිනිසත් බවක් ලබා ගත්තත් ඒ ලබාගත් මනුෂ්‍ය ජීවිතය හැමෝටම සාර්ථක කරගන්න පුළුවන් කමක් නැහැ. විශේෂයෙන්ම මේ ලෝක වශයෙන් වගේම පරලෝක වශයෙන්ුත් මේ සාර්ථකත්වය අපි අපේක්ෂා කරනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනාකට වදාලා පින්නතුනි මේ ලෝකයේ පුජ්‍යලයන් තුන් දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් තමයි අන්ධයා. අනිත් එක්කෙනා තමයි එකස් කනා. අනිත් කෙනා තමයි ඇස් දෙකම පෙනෙන කෙනා. අන්ධංච ඒක චක්කුංච ආරකා පරිවජ්ජයේ. විචක්කුං පන සේවේත සෙට්ඨං පුරිස පුද්ගලං කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. මේ පුජ්‍යලයන් තුන්දෙනාගෙන් අන්ධංච ඒක චක්කුංච. අන්ධයා සහ එක ඇසක් තිබෙන කෙනා ආරකා පරිවජ්ජයේ අපේ ජීවිතයෙන් ඈත්ම කර දාන්නට ඕනේ. කිසි දවසක ඒ අය තමන්ගේ ජීවිතේ ඇසුරට ළඟා කර නොගත යුතු පුජ්‍යලෝ දෙදෙනෙක්. අපි එහෙමනම් තමන්ගේ ජීවිතේ ලං කර ගන්න ඕනේ කවුද? බුදුහාම දේශනා කරනවා පින්නතුනි විචක්කුම් පනසේවේත ඇසුරු කරනවා නම් ඇසුරු කල යුත්තේ ඇස් දෙකම තිබෙන කෙනා පමණයි. ඒ කුමක් නිසාද? මේ අන්ධංච ඒක චක්කුංච ආරකා පරිවජ්ජේ කියන මේ ගාථාවේ අර්ථය පිණුතුනේ අපට මතු පිටින් තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. එහි අර්ථය මනාව වටහා ගන්න පුළුවන්කම තිබෙන්නේ අපි අටුවාව කියවනවා නම් අටුවාව පරිහරණය කරනවා නම් පමණයි අපට එහි නියම අර්ථය තේරුම් ගන්න පුළුවන්කම තිබෙන්නේ. බුදුරජාණන් වහන්සේ පිනතුනේ මෙතන මේ අන්ධයා කියලා සඳහන් කළේ අපේ මේ පෙනෙන ඇස් දෙක පිළිබඳව නෙමෙයි. අන්ධයා කියලා කියන්නේ මෙලව ජීවිතය සහ පරලොව ජීවිතය කියන මේ දෙලවම අසාර්ථක පුජ්‍යලයා. තමන්ගේ ජීවිතේ මොනතරම් ඉෂ්ට වූද කාන්ත වූද මනාප වූ දේවල් තිබුණත් ඒ කිසිවක් තමන්ගේ ජීවිතයට ළඟා කර ගැනීමට අපහසුව තමන්ගේ මෙලව ජීවිතයත් තමන්ගේ පරලොව ජීවිතයත් කියන මේ දෙලවම අසාර්ථක භාවයට පත් කරගත්ත පුජ්‍යලයා ඒතරත් ඇසුරු නොකළ යුතුයි කියන එකයි බුදු දේශනාව. තව සමහර පිරිසක් ඉන්නවා පින්නතුණි එක ඇසක් පමණක් පෙනෙන කෙනා සමහර විට මෙලව ජීවිතය ගැන පමණක් හිතන එසේත් නැතිනම් පරලොව ජීවිතය ගැන පමණක් හිතන එක් අංශයක් පමණක් Tamanගේ ජීවිතේ සාර්ථක භාවයට පත් කරගත්ත කුජලයා බුදුහාරෝ දේශනා කරනවා මෙන්න මේ කුජලයාත් ඇසුරු නොකළ යුතුයි කියලා. එහෙමනම් පින්නතුනි අපි ඇසුරු කරන්න ඕනේ කොයි වගේ කුජලයෙක්ද? විචක්කුම් පනසේවේත ඇස් දෙකම තිබෙන කෙනා ආශ්‍රය කරන්න සේවනය කරන්න. ඇස් දෙකම තිබෙන කෙනා කියලා කියන්නේ කවුද පින්නතුනි? Tamange මෙලව ජීවිතයත් පරලොව ජීවිතයත් කියන මෙන්න මේ අංශ දෙකම සාර්ථක භාවයට පත් කරගත්ත කුජලයා. එහෙමනම් මේ ඉත්ත ධම්ම කියන සූත්‍රයේ තුලින් පින්නතුනි අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළ තිබෙන ධර්ම කාරණාවන් දිහා අපි අපේ හැරී බලනකොට ඒවා පරික්ෂා කරනකොට අපිට ඉතාමත්ම හොඳින් වටහා ගන්න පුළුවන්කම තිබෙනවා යම්කිසි පුජ්‍යලයෙක් ගාව මේ කියන ධර්මකාරණාවන් 10 තමන්ගේ ජීවිතයට ළඟා කරගන්න පුළුවන් නම් මේ දුර්ලභ වූ කරුණු 10 සාක්ෂාත් කරගන්න පුළුවන් නම් සැබවින්ම ඒ පුජ්‍යලයාගේ මෙලව ජීවිතය, ඒ කියන්නේ භෞතිකමය වශයෙන් තමන් මේ ගත කරන ජීවිතය, ඒ වගේම පරලොව ජීවිතය ආධ්‍යාත්මික ජීවිතය Tamanට ඉතාමත්ම හොඳින් සාර්ථක කරගෙන සාර්ථක මනුෂ්‍ය ජීවිතයක් ගත කරන්න පුළුවන්කම තිබෙනවා. අපි මේ කාරණාවන් එකක් එකක් පාසා කාල වේලාව අනුව අපිට ලැබී තිබෙන කාලය අනුව ඉතාමත්ම කෙටියෙන් මම මේ අවස්ථාවේදී පින්වත් ඔබ හැමදෙනාටම පැහැදිලි කර දීමට කැමැතියි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ පින්නතුනි මේ සූත්‍ර දේශනාවේදී දේශනා කරනවා භෝගා ඉත්තා කන්තා මනාපා දුර්ලභා ලෝකස්මින් කියලා. මේ ලෝකයේ මිනිසුන්ට තමන්ගේ ජීවිකාව ගෙන යාම සඳහා භෝග සම්පත් අවශ්‍යයි. අපි ඒවා කියන උපභෝග සම්පත්, පරිභෝග සම්පත් ආදී වශයෙන් විවිධාකාර භෝග සම්පත් පිළිබඳව බුදුදහමේ දේශනා කරලා තිබෙනවා පින්නතුනි. සාමාන්‍යයෙන් සරල අදහස අපි අරගත්තොත් මේ ලෝකේ මිනිස්සෙක් ඉපදුනාට පස්සේ ඒ මිනිසාට ඉපදුනදා පටන් මිය යන මොහොත දක්වා Tamanta ජීවත් වීමට අවශ්‍යයි. ඒ ජීවත් වෙන කාල සීමාව තුළ ඒ ජීවිතය සාර්ථකව ගෙන යාම සඳහා අපට ධනය අවශ්‍යයි. වස්තු අවශ්‍යයි. ගේදොර ඉඩකඩම් අවශ්‍යයි. යාන වාහන අවශ්‍යයි. මෙන්න මේ දේවල් අපි තමන්ගේ ජීවිතයට ළඟා කර ගන්නට ඕන. උදාහරණ දේශනා කරන මේකට භෝග සම්පත්තිය කියලා. මෙන්න මේ භෝග සම්පත්තිය පින්නතුණි අපිට ළඟා කරගන්නව නම් ඒ ළඟා කරගත යුත්තේ කොයි ආකාරයටද? අපි එකට කියනවා ධාර්මික භාවයෙන් යුක්තව උපයා සපයාගත් භෝග සම්පත් අපට තිබෙන්නට ඕනේ. යමෙක් කල්පනා කරන්න පුළුවන් භෝග සම්පත්තිය කිව්වහම අපිට ඒ ලබා ගන්න භෝග සම්පත් කුමන හෝ ආකාරයකින් උපයා ගන්න පුළුවන් නම් අපේ ජීවිත සාර්ථකයි කියලා. නමුත් පින්නතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භෝගාමේ උපජ්ජන්තෝ සහ ධම්මේ නාති. මට මේ භෝග සම්පත් ලැබෙන්නට ඕන ධාර්මිකව වැරදි වැඩ කරලා හොරකම් කරලා එවාගේ මංකොල්ල කාලා ඒ වගේ වංචා දූෂණ කරලා <clears throat> නොඑක් ආකාරයේ විසමාචාර ක්‍රියාවන් සිද්ධ කරලා ඒ වගේම වැරදි ආකාරයේ වෙලහෙළඳාම් ආදී සිද්ධ කරලා උපයා සපයා ගන්න දෙයක් පිළිබඳව නෙමෙයි බුදුරජාණන් වහන්සේ මෙහිදී දේශනා කරන්නේ අපි යමක් හම්බ කරනවා නම් ඒ හම්බ කරන දේ පිනතුනේ හරි විදිහට හම්බ කරන්න ඕනේ. අපි ඒකට කියනවා හරි හම්බ කරනවයි කියලා. ඒ හරි හම්බ කරලා උපයාගත් භෝග සම්පත්තියක් අපට තිබෙනවා නම් පිනතුනේ අපේ ජීවිතය සාර්ථකයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පිනතුනේ මේ ආකාරයට මේ භෝග සම්පත් උපයා සපයා ගැනීම ඉෂ්ට වූ දෙයක් වුණාට කාන්ත වූ දෙයක් වුණාට මනසක් වූ දෙයක් වුණාට ඒ ලබාගෙන ඉතාමත් දුර්ලභයි. ඒක දේශනා කරනවා කියන තේහන ප්‍රධාන කාරණාවන් දෙකක් තිබෙනවා. ඒ කාරණාව තමයි ඉෂ්ට වූ දෙයක් වුණාට සාන්ත වූ දෙයක් වුණාටේ ලහා ලබා ගැනීමට සිදෙන බාධාවන් පිළිබඳව අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පළමු කාරණා උන්වහන්සේ පැහැදිලි කරන් පින්නතුනි විශේෂයෙන්ම තමන්ගව අලසකම තිබෙනවා නම් කම්මැලිකම තිබෙනවා නම් එවැගේම උත්හාන වීරිය යුක්තව කටයුතු නොකරනවා නම් අන්න ඒ තැනත්තාට තමන්ට දෙහැමිව උපයා සපයාගත් භෝග සම්පත්තියෙන් සතුටු වෙන්න පුළුවන්කමක් නැහැ. ඒ දේවල් තමන්ගේ ජීවිතයට ළඟා කරගන්න පුළුවන්කමක් නැහැ. නමුත් යම්කිසි පුජ්‍යලයක් උත්හාන වීරියෙන් යුක්තව එවැගේම කම්මැලිකමින් තොර වෙලා තමන් ඉතාමත් උත්සාහයෙන් උනන්දුවෙන් යුක්තව ධාර්මික කටයුතු වල නියැලෙනවා නම් පින්නතුනි අන්න ඒ තැනැත්තාට මේ භෝග සම්පත් උපයා සපයා ගන්න පුළුවන්කම තිබෙනවා. ඒක පළවෙනි කාරණාව. දෙවෙනි කාරණා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්නතුනි රුවන්නෝ ඉත්තෝ කන්තෝ මනෝපෝ දුල්ලබෝ ලෝකස්මේ වර්ණය කියලා කියන්නේ තමන්ගේ ශරීර වර්ණය. උදාහර දේශනා කරනවා මුඛවන්නෝ විප්පසීදති. තමන් මිත්‍ර මිත්‍රයන් ඉතා හොඳින් ඇසුරු කරනවා නම් ඒ වගේම මෛත්‍රී යුක්තව කටයුතු කරනවා නම් අන්න ඒතනත්තාගේ ශරීර වර්ණය වැඩිනවයි කියලා. මේ ශරීර වර්ණය පිළිබඳව බොහෝ දෙනෙක් කල්පනා කරනවා. Taman ඊ타මාත්ම හොඳින් ඊ타මාත්ම ලස්සනට හොඳ රූප සම්පත්තියක් ඇතිව <clears throat> ජීවත් වෙන්න ඕනේ කියලා බොහෝ දෙනෙක් කල්පනා කරනවා. ඒකත් කෙනෙකුගේ ජීවිත ඊ타මාත්ම අවශ්‍යයි. බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් වගේම ඉරේහා සමාන කාරණාවක් සංස්කෘත සාහිත්‍යයේ සඳහන් වෙනවා නරස්‍යා බරණං රූපං රූපස්‍යා බරණං ගුණං ගුණස්‍යා බරණං ඥානං ඥානස්‍යා බරණං ශමා කියලා නරස්‍යා බරණං රූපං මිනිසාට තමන්ගේ ඊ타මත් වටිනා ආභරණයක් තමයි රූපය කියලා කියන නරස්‍ය ආභරණං රූපං මිනිසාට රූපේ ආභරණයක් ගුණ නරස්‍ය ආභරණං රූපං රූපස්‍ය ආභරණං ගුණං ඒ රූපයට ඊටමත් වටිනා දෙයක් ගෙන දෙන්නේ තමන්ගා ගුණ සම්පatti වෙනවා නම් සුගුණස්යාභරණං ඥානං ඒ රූපේට ගුණය වගේම ඒ ගුණයට ආභරණයක් බවට පත්වන්නේ පිනතුනේ ඥානය ඥානශාභරණං ශමා ඥානයට ආභරණයක් බවට පත් වෙනවා ඉවසීම ශමාව කියන මෙන්න මේ කාරණාව ඒ නිසා මේ රූපේ සම්පත්තිය කියන එක වර්ණ සම්පත්තිය කියන එක මිනිසා කැමති වෙන එවැගේම හැම කෙනාම ප්‍රිය කරන දෙයක් වුණාට හැම දෙනාටම එක ආකාර ළඟා කරගන්න පුළුවන්කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒකටත් උවදුරක් තිබෙනවා. ඒකටත් කාරණාවක් තිබෙනවා. ඇයි? මොකද මේ කාරණාව අමණ්ඩන අවිභූෂණ සමහර කට්ටිය තමන්ගේ ශරීරය සරසන්නේ නැත්නම් එවැගේම ආභරණ පළඳින්නේ නැතිනම් බොහෝ විට පින්නතුනි තමන්ගේ රූපය නැත්නම් තමන්ගේ වර්ණ සම්පත්තිය ආරක්ෂා කරගන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා යම්කිසි පුජ්‍යලේ තමන්ගේ ශරීරය සරසනවා නම් ආභරණ පළඳනවා නම් අන්නේ තැනැත්තාට තමන්ගේ ශරීරයේ තිබෙන වර්ණ සම්පත්තිය ආරක්ෂා කරගන්න පුළුවන්කම තිබෙනවා. මේ දෙවෙනි කාරණාව අපේ බුදුරජාණන් වහන්සේ තුන්වෙනි කාරණා දේශනා කරනවා පින්නතුනි ආරෝග්‍යං ඉත්තං කන්තං මනාපං දුර්ලභං ලෝකස්මින් මේ ලෝකයේ පින්නතුනේ අපේ ජීවිතේ ඉතාමත් වැදගත් කාරණාවක් වශයෙන් මේ කාරණා සඳහන් කරන්න පුළුවන්කම තිබෙනවා අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ධම්මපදයේදී දේශනා කරනවා ආරෝග්‍ය පරමාලාභා සන්තුට්ඨි පරමම් ධනං විශ්වාස පරමා ඥාති නිබ්බානම් පරමං සුඛං කියලා මේ ගාථාවේ සඳහන් වෙන සරල අර්ථය ලෝකේ වර්තමාන ලෝකයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා ඊතරමත්ම අගය කරලා තිබෙනවා. ඔවුන් මේ කාරණා ඊතරමත්ම සැලකිලිද භාජනය කරලා තිබෙනවා. ආෝග්‍ය පරමාලාභ මේ ලෝකයේ අපිට තිබෙන ලොකම ලාභය තමයි පින්නතුනි නිරෝගීකම කියලා කියන්නේ. ඒ කායික නිරෝගීකම ඒ වගේම සන්තුට්ටි පරමං ධනං සතුට පරම ධනය බවට පත්වන්නේ කුමක් නිසාද? කායික නිරෝගීකම වගේම අපට මානසික නිරෝගීකම අවශ්‍යයි. විශ්වාස පරමා ඥාති අපට පාරිසරික වශයෙන් අපේ ජීවිතේ පරිසරයත් ඊ타ත්ම සුභවාදී ස්ථානයක් බරපත් වන්නට ඕනේ. ඒ වගේම නිබ්බානම් පරමංසුකම් කියලා කිව්වෙ තුනේ ආධ්‍යාත්මික ආධ්‍යාත්මික ලබන්නා වූ උත්කෘෂ්ඨම තත්ත්වය වන නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කර ගැනීම මේ ආකාරයට කල්පනා කරනකොට පින්නතුනි මේ වර්තමාන ලෝකයේ ජීවත් අපි හැම කෙනාටම අවබෝධ කරගන්න පුළුවන් ඒ වගේ අපි හැමදෙනාම අවධානය යොමු කළ යුතු ඉතාමත්ම වැදගත් කාරණාවක් හැටියට මේ නිරෝගී සම්පත අපට පෙන්වා දෙන්න පුළුවන්කම තිබෙනවා. විශේෂයෙන්ම මේ කාල සීමාව අපි මාස ගණනාවක් තිස්සේ මුළු ලෝකයේම භීතියට පත් කරමින් ඒ වගේම මුළු ලෝකයේම රටවල් නොඑක් ආකාරයේ පසුබෑම් වලට ලක් කරමින් මිනිසාට නොඑක් ආකාරයේ ජීවිතයට තර්ජනයක් එල්ල කරමින් මේ ලෝකේ පුරාම පැතිරී පවතින COVID-19 වසංගතය මේ වෛරස නිසා මිනිසා බිහිතරපත් වෙලා තිබෙනවා. ඒ වගේම තමන්ගේ නිරෝගී සම්පත පිළිබඳව බොහෝ දෙනෙක් බයටපත් වෙලා තිබෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්නතුනේ අපට නිරෝගී සම්පත අවශ්‍යයි. මේ ශරීරයේ නොඑක ආකාරයේ රෝගාබාධ හැදෙන බව සැබෑව. නමුත් ඒවා වළක්වාගෙන තමන්ගේ ජීවිතය නිරෝගී සම්පන්න ජීවිතයක් බවට පත් කර ගැනීම සඳහා අපි ක්‍රියා කරන්න ඕනේ. <clears throat> මේ ගා මේ සූත්‍ර දේශනාවේදී අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන අපිනතුණි මේ නිරෝගී සම්පත නැතිවීම සඳහා උපදුරක් තිබෙනවා. ඒ සඳහා බලපාන ප්‍රධාන කාරණාව තමයි පින්නතුනේ අසප්පාය කිරියාය ආරෝග්‍යස්ස පරිපන්තෝ අසප්පාය කිරියාය කියලා කියන්නේ පින්නතුනේ නොගැලපෙන ක්‍රියාවන්හි නියැලීම විශේෂයෙන් අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ කාරණාව පැහැදිලි කරනවා මේ අසප්පාය කිරියාය නැත්නම් නොගැලපෙන ක්‍රියාවන් කියලා කියන්නේ පින්නතුනේ සමහර විට නොගැලපෙන ආහාර පාන ගැනීම අපි එකට කියනවා අසප්පාය භෝජන අසප්පාය පානීය එහෙමනම් මේ ශරීරයේ නිරෝගී සම්පත ආරක්ෂා කරගන්න මානසික නිරෝගී සම්පත ආරක්ෂා කරගන්න කායික නිරෝගී සම්පත ආරක්ෂා කරගන්න පින්නතුනි අපට සප්පාය භෝජන වර්ග අවශ්‍යයි සප්පාය පානීය වර්ග අවශ්‍යයි අපේ බුදුරජාණන් වහන්සේ මිනිසාට වැළඳෙන ආබාධ හතක් පිළිබඳව දේශනා කළා තිබෙනවා. වාත සමුත්තාන ආබාධ, සෙම්හ සමුත්තාන ආබාධ, පිත්ත සමුත්තාන ආබාධ, උතු පරිණාමජා ආබාධ, විසම පරිහාරජා ආබාධ, ඕපක්කමිකා ආබාධ, කම්ම විපාකජා ආබාධ කියලා. මෙතන ආබාධ හතක් තිබෙනවා. සමහර කෙනෙක් කල්පනා කරන්න පුළුවන් මේ ලෝකයේ මිනිසුන්ට නොඑක ආකාරයේ රෝගාබාධ හැදෙන්නේ අපි කරපු කර්ම නිසා කියලා පින්නතුනි. නමුත් මෙතනදී බුදුහාරෝ ඉතාමත් හොඳට පැහැදිලි කරනවා පින්නතුනි අපිට නොඑක ආකාරයේ රෝගාබාධ හැදෙන්නේ අපේ ශරීරයේ වාතය පිත සෙම කියන මේ තුන් දොස් කිපීම නිසා. එවැගේම තමයි විෂම පරිහරණය නිසා ඒ වගේම ඍතු පරිණාමය නිසා ඒ වගේම පිනතුනේ මිනිසාට පුළුවන්කම තිබෙනවා නොඑක් ආකාර උපක්‍රමශීලීව තවත් කෙනෙක් රෝගී තත්වයට පත් කරන්න. ඒ අතරේ පිනතුනේ කර්මය නිසා හැදෙන රෝග තිබෙන්නේ එකක් පමණයි. ඒ නිසා නිරෝගී සම්පත කියන එක අපි අපේ ජීවිතේ ළඟා කර ගැනීමට පින්නතුනේ ඉතාමත් දුර්ලභ කාරණාවක්. මේ කාල සීමාව තුළ යමෙක් කල්පනා කරනවා නම් විශේෂයෙන්ම මම මේ අවස්ථාවේදී ඔබට මතක් කරන්න කැමති මේ වසංගත තත්ත්වය පිළිබඳව මේ COVID-19 වසංගතය නිසා මේ වෛරසය නිසා මුළු ලෝකෙම වෙනස් වුණාය කියලා. එවැගේම මුළු ලෝකෙම වෙනස් තත්ත්වයටපත් වෙනවා තිබෙනවායි කියලා යමෙක් කල්පනා කරනවා නම් පින්නතුනි ඒක ඊටාත්ම වැරදි අදහසක්. ඒ කුමක් නිසාද? පින්නතුනි යම්කිසි රෝගයක් ලෝකයේ පැතිරුණාය කියලා මේ ලෝකය වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. නමුත් අපට සිද්ධ වෙනවා යම් යම් අවස්ථාවන්හිදී ඒ ඒ රෝගාබාධයන්ට අනුව ඒ මොහොතේදී Tamanගේ ජීවන පැවැත්ම සකස් කරගන්න. මේ අවස්ථාවේදී මිනිසාට එක්තරා ආකාරයක පාඩමක් ඉගෙන ගන්න පුළුවන්කම තිබෙනවා. සමහර වෙලාවට වර්තමානයේ අපි කරන ක්‍රියාකාරකම් වලට වඩා අපි තමන්ගේ ජීවිතයේ අතීතයේ අනුගමනය කරපු යහපත් ක්‍රියාකාරකම් නැවත වතාවක් තමන්ගේ ජීවිතයට ළඟා කරගන්නට ඒවට වටිනාකමක් දීමට අවස්ථාවක් සැලසීලා තිබෙනවා ඒ වගේම තමයි පින්නතුනේ යම්කිසි වෙනසක් ලෝකයේ සිද්ධ වුණා නම් ඒ වෙනස තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගෙන තමන්ගේ ජීවිතය සාර්ථක කර ගැනීමටත් මේ අපට අවස්ථාවක් කරගන්න පුළුවන්කම තිබෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරයේ පින්නතුනේ මේ COVID-19 කියන මේ වෛරසයත් සදාකාලික දෙයක් නෙමෙයි. ලෝකයෙන් කවදාකවත් මේක තුරන් නොවේ කියලා කවුරුවත් හිතන්න අවශ්‍යතාවයක් නැහැ. කිසිම දෙයක් ලෝකයේ සදාකාලික පවතින දේවල් නැහැ. මෙයත් අනිත්‍යයි. ඒ නිසා ඒ නැවත වතාවක් ලෝකයෙන් තුරන් වෙනකොට එවැනි ආකාරයේ දෙයක් හෝ ඊට වඩා වෙනස් ආකාරයේ දෙයක් වෙන තුනේ ලෝකේ සිද්ධ වෙන්න පුළුවන්කම තිබෙනවා. ඒ නිසා නිරෝගී සම්පත පිළිබඳව කතා කරන අපි අපේ ජීවිතේ ලං කරගත යුතු හොඳ පුරුදු අපේ ජීවිතේ ලං කරගෙන අපි කියන වැරදි ආකාරයේ ක්‍රියාවලින් තමන් බැහැර වෙලා එවැගේම ලෝක සෞඛ්‍ය සංවිධානය එවැගේ අපේ වෛද්‍යවරුන් අපට ප්‍රකාශ කරන යහපත් ක්‍රියාමාර්ග අනුගමනය කරනවා නම් එවගේ වැරදි ඇවතුම් පැවතුම් වලින් නොගැලපෙන ක්‍රියාකාරකම් වලින් අපි ඈත්ලා කටයුතු කරනවා නම් අපට පුළුවන්කම තිබෙනවා පිනතුනි මේ ඉෂ්ට වූද කාන්ත වූද මනාප වූ දෙයක් වුණාට දුර්ලභ කාරණාවක් වුණාට නිරෝගී සම්පත Tamanගේ ජීවිතයට ළඟා කරගන්න පුළුවන්කම තිබෙනවා ඒ තුන්වෙනි කාරණාව ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්නතුනි සීලං ඉත්තං කන්තං මනාපං දුර්ලභං ලෝකස්මින් ඊ타ත්ම අමාරු කාර්යයක් තමයි පින්නතුනි තමන්ගේ ජීවිතය සීල සම්පන්න බවට පත් කර ගැනීම සිල්වත් ජීවිතයක් ගත කරන එක යම්කිසි කෙනෙකුට පුළුවන්කම තිබෙනවා නම් සීලවන්ත ජීවිතයක් ගත කරන්න පින්නතුනි තමන්ගේ කය සහ තමන්ගේ වචනය සංවර කරගන්න පුළුවන්කම තිබෙනවා. අපේ සම්මා සම්බුදුරජාන් වහන්සේ දේශනාකට වදාළ මේ නිර්වාණ ගාමී ප්‍රතිපදාවේ ආදි චරණයේ මුල් පියවර හැටියට පිනතුණි අපට මේ සීලය සඳහන් කරන්න පුළුවන්කම තිබෙනවා. තමන්ගේ කයෙන් සිද්ධ වෙන වැරදි තමන්ගේ වචනයෙන් සිද්ධ වෙන වැරදි, තමන්ගේ මනසින් සිද්ධ වෙන වැරදි වලින් ඈත් වෙලා සීල සම්පන්නව ජීවත් වෙන්න පුළුවන් නම් පින්නතුනේ අන්නේ තැනැත්තාට තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පිණුතුනි මේ සීලය ආරක්ෂා කර ගැනීමට බැරි එකම උවදුර තමයි පාප මිත්‍ර සේවනය. ඒ නිසා පාප මිත්‍ර සේවනයෙන් ඈත් වෙලා කල්යාණ මිත්‍රයන් ඇසුරු කරනවා නම් විශේෂයෙන්ම අඤ්‍ය දත්තෝහර වශී පරම අනුප්පිය බාණි අපාය සහාය කරන මේ පාප මිත්‍රයන් දුරු කරන උපකාරක සමාන සුඛ දුක්ඛ අත්තක්කායු අනුකම්පකයේ කියන මෙන්න මේ කල්යාණ මිත්‍රයන් ඇසුරු කරනවා නම් අන්න ඒ තැනත්තාට සීල සම්පන්න ජීවිතයක් ගත කරන්න පුළුවන්කම තිබෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කරනවා පින්නතුනේ මේ ලෝකේ ඊ타ත්ම වටිනාම කාරණාවක් හැටියට බ්‍රහ්මචර්යාව බ්‍රහ්මචර්යං ඉත්තං කන්තං මනාපං දුර්ලභං ලෝකස්මින් බ්‍රහ්මචර්යාව කියලා කියන්නේ පින්නතුනි විශේෂයෙන්ම නිර්වාණ ගාමී ප්‍රතිපදාවේ ගමන් කිරීමට යම්කිසි කුජලයක අපේක්ෂා කරනවා නම් ඒ තනත්තා ගාව තිබිය යුතු ඊටමත් වටිනා ගුණ ධර්මයක් තමයි මේ බ්‍රහ්මචර්යාව කියන එක බඹසර හැසිරීම කියන එක මේ බඹසර හැසිරීම කියන එකත් ඊටමත් දුර්ලභ දෙයක් පින්නතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරන බ්‍රහ්මචර්යාව ආරක්ෂා කර ගැනීමට බැරි උවදුරක් තිබෙනවා. <clears throat> ඒක තමයි අපේ ඉන්ද්‍රියන් අසංවර භාවයට පත්වීම. ඉන්ද්‍රිය අසංවරෝ බ්‍රහ්මචර්යස පරිපන්තෝ තමන්ගේ ඇස සංවර කර ගැනීමට තමන්ගේ කන සංවර කර ගැනීමට තමන්ගේ නාසය ඒ වගේම දිව ශරීරය කියන මෙන්න මේ ඉඳුරන් සංවර කර ගැනීමට බැරි පුජ්‍යලයාට පින්නතුනේ බ්‍රහ්මචර්යාව ආරක්ෂා කරන්න පුළුවන් කමක් නැහැ. සා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තව ක්‍රියා කරන පුජ්‍යලයාට මේ බ්‍රහ්මචර්යාව බඹසර හැසිරීම ආරක්ෂා කරගන්න පුළුවන් අන්න ඒ තැනැත්තාට තමන් බලාපොරොත්තු වෙන ආකාරයට මෙලව ජීවිතේ වගේම පරලොව ජීවිතයත් තමන්ට සාර්ථක කරගන්න පුළුවන්කම තිබෙනවයි කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්නතුනේ මිත්තා ඉත්තා කන්තා මනාපා දුර්ලභා ලෝකස්මින් මේ ලෝකයේ පින්නතුනේ හොඳ මිත්‍ර සම්පත්තියක් ලබා ගැනීමත් ඉතාමත් දුර්ලභයි. පහුගිය කාල සීමාව තුළ යමෙකුට ඉතාමත් හොඳින් වටහා ගන්න අවබෝධ කර ගැනීමට අවස්ථාව ලැබෙන්නට ඇති තමන්ට හොඳ මිතුරන් සිටින එකේ වටිනාකම පිළිබඳව කල්යාණ මිත්‍රයන් ඇසුරු කිරීමේ වටිනාකම පිළිබඳ අපට අවබෝධ කරගන්න පුළුවන්. තමන්ගේ ජීවිතය යම් කරදරයක්, තමන්ගේ ජීවිතයට යම් හානිදායක අවස්ථාවක් එළඹෙනකොට මිතුරන්ගේ උදව් උපකාර අපට අවශ්‍යයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්නතුනි හොඳ මිත්‍ර සම්පත්තිය පවත්වාගෙන යාම සඳහා අපට ඊ타ත්ම බරපතල විදිහට උවදුරක් වශයෙන් පවතින්නේ මිතුරන් සමග විසංවාද කර ගැනීම වාද විවාද කර ගැනීම එනිසා මිතුරන් සමග වාද විවාද කරනවාට වඩා ඔවුන් සමග සංවාදයක් ඇති කරගෙන සාකච්ඡාවෙන් යුක්තව ප්‍රශ්න විසඳා ගන්නවා නම් පින්නතුනි අපට මේ ජීවිතේට හොඳ මිත්‍ර සම්පත්තියක් ලබා ගන්න පුළුවන්කම තිබෙනවා. එයත් අපේ ජීවිතයට අවශ්‍ය ඊ타ත්ම වැදගත් කාරණාවක් වශයෙන් සඳහන් කරන්න පුළුවන්කම තිබෙනවා. ඊළඟට බුදුහාර දේශනා කරනවා පින්නතුනි බාහු සත්‍යං ඉත්තං කන්තං මනාපං දුල්ලභං ලෝකස්මින් බහුශෘත භාවය කියන එක විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ මහා මංගල සූත්‍රයේදී මංගල කාරණාවක් වශයෙන් දේශනා කරනවා බාහු සත්‍යංච සිප්පංච විනයෝච සුසික්කිතෝ ආදි වශයෙන් ඒතම් මංගල මුත්තමන් කියලා බාහු සත්‍ය කියලා කියන්නේ බහුශෘත භාවය අපි තාමත්ම හොඳට ධර්මදේශනාවන් ශ්‍රවණය කරලා ඒ වගේම බණ පොත් කියවලා ඒ වගේම විමර්ශනයේ යුක්තව කටයුතු කරනවා නම් පිනතුනේ අන්න ඒ තැනැත්තාට තමන්ගේ බහුශෘත භාවය ලබා ගන්න පුළුවන්කම තිබෙනවා. ඒ බහුශෘත භාවය ලබාගත් පුජ්‍යලයාට පින්නතුනේ නිවැරදි මාර්ගය ඒ කියන්නේ විශේෂයෙන්ම තමන් කළ යුතු දේ මොකක්ද නොකළ යුතු දේ මොකක්ද කියලා හොඳින් තෝරා බේරාගෙන කටයුතු කිරීමේ හැකියාවක් ලැබෙනවා පිණුතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ බෞද්ධ භාවයට හානි කරන දේ තමයි අසජ්ජාය කිරියා බාහුව සත්‍යස්ස පරිපන්තෝ අපි සජ්ජායනා කරන්නේ නැතිනම් ක්‍රියාත්මක වන්නේ නැතිනම් පින්නතුනේ අපට බහුසුත භාවය ලබා ගන්න පුළුවන්කමක් නැහැ. නමුත් සජ්ජාය කිරියා බාහු සත්‍යං ආහාරෝ අපේ අධ්‍යයනය කරනවා නම් කියවනවා නම් ප්‍රගුණ කරනවා නම් අපිට පුළුවන්කම තිබෙනවා මේ දුර්ලභ වූ එවැගේම මනාප වූ දෙයක් වුණාට ඉෂ්ට කර ගැනීම අපිට හැකියාව ලැබෙනවා පින්නතුනේ අන්නේ කාරණාවන් Tamange ජීවිතයේ තිබෙනවා නම් ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්තුනේ පඤ්ඤා ඉත්තා කන්තා මනාපා දුර්ලභා ලෝකස්මින් මේ ලෝකයේ මිනිසුන්ට පින්තුනේ ළඟා කර ගැනීම දිතාවත් අපහසුම කාරණාවක් හැටියට ප්‍රඥා සම්පන්න භාවය අවබෝධයෙන් යුක්තව කටයුතු කිරීම අපි කියනවා බෞද්ධයා කියලා කියන්නේ අවබෝධයෙන් යුක්තව ප්‍රඥාවෙන් යුක්තව කටයුතු කරන පුජ්‍යලයා කියලා. නමුත් කල්පනා කරලා බලන්න බෞද්ධයන් වන අපි මොනතරම් දුර්වලයිද? අපිට යමක් හරියට තෝරා බේරා ගන්න පුළුවන්ද? අපි හරි වැරද්ද මොකක්ද? කළ යුතු දේ මොකක්ද? නොකළ යුතු දේ මොකක්ද? කිව යුතු දේ මොකක්ද? නොකිව යුතු දේ මොකක්ද? මේ ආදී වශයෙන් තෝරා බේරාගෙන ක්‍රියාත්මක වීමේ හැකියාවක් අපට තිබෙනවාද? නමුත් පින්නතුනේ බෞද්ධයා කියලා කියන්නේ එවැනි හැකියාවක් තිබෙන කෙනා. හැබෑවටම බෞද්ධ කියන වචනේ බෞද්ධ කියන නාමය නොව බෞද්ධ කියන මේ අදහස තමන්ගේ ජීවිතේ ළඟා කරගත්ත පුජ්‍යලයා පින්නතුනේ විශේෂයෙන්ම ප්‍රඥා සම්පන්න පුජ්‍යලේ බාටපත් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්නතුනේ අනියෝගෝ පච්චවෙක්කන ධම්මානං ආහාර ආදි වශයෙන් විශේෂයෙන්ම මේ ප්‍රඥාවෙන් යුක්තව කටයුතු කරන පුජ්‍යලයාට හොඳින් අහලා හොඳින් දැනගෙන ක්‍රියා කිරීමේ ශක්තිය ලැබෙනවා ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්නතුනේ ධම්මා ඉත්තා කන්තා මනාපා දුර්ලභා ලෝකස්මින් ආදි වශයෙන් මේ ලෝකීතාමත්ම දුර්ලභ කාරණාවක් හැටියට ධම්මානුධම්ම පටිපන්නම ධර්මානුකූලව ජීවත් වීමත් වෙනතුනේ ඊ타ත්ම දුර්ලභ කාරණාවක් බවට පත් වෙලා තිබෙනවා විශේෂයෙන්ම සම්මා සම්බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා පින්නතුනේ මිනිසාට තමන්ගේ ජීවිතය ධර්මානුධර්ම පටිපන්නව ධර්මානුකූල භාවයේ යුක්තව පවත්වාගෙන යාම සඳහා පවතන එකම උවදුර තමයි පින්නතුනේ මිච්ඡා දෘෂ්ටිය මිච්ඡා ප්‍රතිපත්ති සග්ගානම් පරිපන්තෝ එවැගේම ස්වර්ගය ලබා ගැනීම තිතාමත් දුර්ලභ කාරණාවක් බවට පත් වෙනවා මේ ආකාරයෙන් පින්නතුනි අපේ සම්මා සම්බුදුරජාන් වහන්සේ දේශනා කරනවා තමන්ගේ ජීවිතේ තමන් ළඟා කර ගැනීමට ඊටමත් මමාරු කාරණා 10ක් පිළිබඳව ඒ කාරණාවන් පින්නතුනි අපි කෙටියෙන් සිහිපත් කරනවා නම් විශේෂයෙන් බුදුහාමුදුරු දේශනා කරනවා භෝග සම්පත්තිය ලබා ගැනීම නිරෝග සම්පත්‍ය ලබා ගැනීම, සීල සම්පත්‍ය ලබා ගැනීම, බ්‍රහ්මචර්යා වාසය, එවැගේම මිත්‍ර සම්පත්‍ය ලබා ගැනීම, බහුශෘත භාවයේ ලබා ගැනීම, ප්‍රඥා සම්පත්‍ය ලබා ගැනීම, එවැගේම ධර්මානුධර්ම පරිපන්නව ජීවත් වීම සහ ස්වර්ග සම්පත් ලබා ගැනීම කියන මෙන්න මේ කාරණාවන් 10 පින්නතුනි තමන්ගේ ජීවිතේ ළඟා කර ගැනීමට ඊ타ත්ම දුර්ලභ කාරණාවන් හැටියට ඒවාට බලපාන ඒවාට උවදුරු වශයෙන් පවතින කාරණාවලින් ඈත් වෙලා එවැගේම ඒවාට ආහාරයක් වශයෙන් පවතින ඒවාගේ පැවැත්මට උපකාරී වන ඒවා වර්ධනය කර ගැනීමට අවශ්‍ය කරන කාරණාවන් තමන් අවබෝධයෙන් යුක්තව කටයුතු කරමින් තමන්ගේ ජීවිත ළඟා කරගන්නවා නම් පින්නතුනේ අන්න ඒ තැනට මේ කාරණාවන් 10ම තමන්ගේ ජීවිතේ ළඟා කරගෙන තමන්ගේ ජීවිතය මේ ලෝක වශයෙන් වගේම පරලෝක වශයෙන් උත් සාර්ථකත්වයටපත් කරගන්න හැකියාව ලැබෙනවා. ඒ නිසා පින්වත් ඔබ හැමදෙනාම කල්පනා කරන්න. මේ අවස්ථාවේදී තාමත්ම කෙටියෙන් යුක්තව වචනවල අර්ථය පමණක් පැහැදිලි කරමින් දීර්ඝ විස්තර කිරීමක් නැතිව මේ කාරණාවන් 10 සිහිපත් කළත් ඔබට තවදුරටත් මේ ඊට ධම්ම සූත්‍රයේ තිබෙන කාරණාවන් අධ්‍යයනය කරලා තමන්ගේ ජීවිතය වඩාත් ධර්මානුකූල භාවයට පත් කර ගැනීමේ හැකියාව ලැබෙනවා. එනිසා පින්වත් ඔබ හැමදෙනාම කල්පනා කරන්න ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලබාගත් ආනිසංස හේතු කොටගෙන අපි ඔබ හැම දිනාටම අවසානයේදී මේ ජීවිතයේ මේ සියලු දුක් නසා ලබන උතුම් වූ අමා මහ නිවන් සම්පත්තිය සාර්ථක කර ගැනීමට හැම දිනාටම ශක්තිය වාසනාව ලැබේවා කියලා හැම දිනාම ප්‍රාර්ථනා කරගන්න ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති සාදු සාදු සාදු එක්ක ධම්ම සූත්‍රය මාතෘකා කොට ගනිමින් අද උතුම් ධර්මානුශාසනාව සිදු කළ ගෞරවනීය දේශකයන්න් වහන්සේ මහව ඉපලෝගම ශ්‍රී බෝධිරුක්කාරාමාධිකාරී ශ්‍රී ලංකා බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයේ පීඨාධිපති දර්ශන ශූරී මහාචාර්ය පූජනීය මොරකොල්ලාගම උපරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ අප හැමදෙනා සාදු හතක් දෙමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කර සිටිමු සාදු සාදු සාදු එනිතුන් මෙම ධර්මානුශාසනාවේ CD පටයක් හෝ කැසට් පටයක් ලබා ගැනීමට අවශ්‍ය නම් 2111 710යි 82 ඔස්සේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ මේ ප්‍රසන්ටේෂන් නම ඔබට මෙවැනි ධර්මානුශාසනාවක දායකත්වයක් ලබා ගැනීමට අවශ්‍ය නම් 2112 69 71 ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආකනිකාංශය මත ඔබ සැමට සම්මා සම්බුදු සරණයි